බුදුරජාණන් වහන්සේට අපිද කරන උපකාරයක් හැටියට පත් වෙනවා ඒ ධර්මයේ ශ්‍රවණය කරන අපේ ජීවිතය නම් කරගන්න පුළුවන් විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණා කියලා කලේ මොකද්ද සම්මා සම්බුද්ධත්වයට පත් වුණා කියලා බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තේ මොකද්ද කියන කාරණාව හෙලි කළා දෙන්න පුළුවන් විදිහේ ගාතාවක් තමයි මම මාතෘකා කළේ සම්බුද්ධත්ව ජයන්ති සමරන අපි බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වුණා කියලා කියන්නේ මොන වගේ ධර්මතාවයක් නිසාද කියන කාරණාව තේරුම් කර ගැනීම සුදුසුයි. ඒ කාරණාවද පැහැදිලි කළ දෙන්න පුළුවන් ඒ තුලින් අපේ ජීවිතය හදාගන්න පුළුවන් වෙන නිසායි මම මේ ගාතාව අර දේශනා පාඩේ හැටියට තිබුණේ. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපණං හේතං බුද්ධාන ශාසනං. මේ ගාතාව අපි හැම කෙනෙක්ම හොඳට අහලා තියෙන ගාතාවක්. හොඳට කටට හුරු ගාතාවක් වෙන්නත් පුළුවන්. හොඳට අහලා තියෙන ගාතාවක්. ඒ සමහර විටක අපි දකින්ට නැතුව ඇති අපි බලන්ට නැතුව ඇති මේ ගාතාව තුළ අපිටද මේ දුකෙන් මිදෙන මඟ තියෙනවා කියන කාරණාව. පිවතුනි මේ සබ්බ පාපස් ආකරණම් කියන ගාතාව ගත්තාම මේ ගාතාව තුළ අන්තර්ගත වෙනවා බුදුරජාණන් වහන්සේ පංසාරිසෝසක් ලෝකයේ තුල වැඩ ඉඳමින් දේශනා කළ සියලුම ධර්ම මේ ගාථාව තුල අන්තර්ගතයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළ පරියාප්ති ශාසනය නම් කරනවා සූත්‍ර විනය අභිධර්මය කියලා ඒ මුළු ත්‍රිපිටක ධර්මයම මේ ගාථාව තුල අන්තර්ගතයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළ සත්‍ය ධර්මය ස්කන්ධ වශයෙන් ගොඩව ගොඩවල් වශයෙන් 84000කට බෙදෙනවා 84000ක් ධර්ම ස්කන්ධය කියලා. ඒ ගොඩවල් 84000කට බෙදලා දේශනා කළ 84000ක් වූ ධර්ම ස්කන්ධයම අන්තර්ගතයි මේ ගාථාව තුල. කවුරු හරි කෙනෙක් අපෙන් අහුවොත් මුළු බුද්ධ ශාසනයම කෙටි කරලා කැටි කරලා වචන ටිකකින් කියන්න පුළුවන්ද කියලා බය නැතුව මේ ගාථාව කියන්න. මේ ගාථාව සම්බුද්ධ ශාසනයෙන් නියෝජනය කරන ගාථාවක්. ඒ ගාථාවෙන් පෙන්නනවා සබ්බ පාපස්සා කරණං සියලු පව් කරන්ට එපා. කුසලස්ස උපසම්පදා කුසල කරන්ට සචිත්ත පරියෝධ පණං සිය සිත පිරිසුදු කරගන්න සචිත්ත කියලා කියන්නේ සිය සිත පරි කියන වචනේ කියන විශේෂණාර්ථයක් ඕදපන කියලා කියන්නේ පිරිසුදු කරනවා. පරියෝදපන කියලා කියන්නේ මනාව පිරිසුදු කරගන්න. තමන්ගේ හිතත් මනාව පිරිසුදු කරගන්නට. ඒතම් බුද්ධාන ශාසන. මෙන්න මෙය බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනාව. ඒ කියන්නේ මේ ගෞතම බුදුරජාණන් වහන්සේ විතරක් නෙමෙයි අතීතයේදී ලෝකේ පහළ වෙච්ච හැම බුදුරජාණන් වහන්සේ නමක්මත් ලෝකයට අවවාද කළේ ලෝකයට අනුශාසනා කළේ මෙන්න මේ ගාථාවේ උපරිදි අනාගතේ ලෝකෙ පහළ වෙන හැම බුදුරජාණන් වහන්සේ නමක්මත් ලෝකයට අවවාද කරන්න අනුශාසනා කරන්නේ මේ ගාථාවේ උපරිදි අපේ බුදුරජාණන් වහන්සේ ලෝකයට අවවාද කරන්න අනුශාසනා කරන්නේ මේ ගාථාවෙන් පෙන්වන විදිහට සබ්බ පාපසක්කරණම් කුසලස්සෝපසම්පදා කියලා. එතකොට ඇයි බුදුරජාණන් වහන්සේලා මේ විදිහට අවවාද කරන්නේ? මේ විදිහට අනුශාසනා කරන්නේ? පින්වත්නි අපි මේ මම ඉන්නවා මගේ දූ දරුවෝ දෙමව්පියෝ ඥාතීන් හිතේසින් කියලා අපි පුද්ගල භාවයක් ඇති කරගත්තට අපි පුද්ගල භාවයක් ඇති කරගෙන තිබුණාට බුදුරජාණන් වහන්සේ මේ අවුරුදු 2600 සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. ඒ සම්මා සම්බුද්ධත්වයට පත් වුණා කියලා කියන්නේ මේ ලෝකයේ ඇත්ත ඇතිහිටි අවබෝධ කළා. ලෝකේ යථා භූත ස්වභාවය අවබෝධ කළා. ඒ ඇත්ත ඇති හැටිය පවතින යථා භූත ස්වභාවය අවබෝධ කරගත්ත හින්දම බුදුරජාණන් වහන්සේට සම්මා සම්බුද්දයි කියලා කියනවා. අන්නේ ඇත්ත අන්නේ යථා භූත ස්වභාවය අවබෝධ කරගෙන ඒ ගැන නුවණ තියෙන නිසයි අපිට මෙහෙම දේශනා කරන්නේ. එතකොට මොකද්ද බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්ත ඇත්ත? මොකද්ද යථාභූත ස්වභාවය? පිමුතුනි බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණත් නැතත් මේ ලෝකයේ පවතින ඇත්තක් තියෙනවා යථාර්ථයක් තියෙනවා ඒ යථාර්ථය තමයි බුදුරජාණන් වහන්සේ අවබෝධ කළේ මොකද්ද හේතුඵල ධම පටිච්ච සමුප්පාද බව පටිච්ච සමුප්පාද බව අවබෝධ කරගත්ත පටිච්ච සම්පදාය අවබෝධ කර ගැනීමෙන් තමයි බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුනේ එහෙනම් බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණා කියලා කියන්නේ මේ හේතුඵල ධර්ම ගැන නුවණ ඇති කරගත්තා. පටිච්ච සමුපාද ධර්මය අවබෝධ කරගත්තා. පටිච්ච සමුපාද පටිච්ච සමුප්පන්න ධර්මය අවබෝධ කරගත්තා. අන්නේ ධර්මයන්ට නුවණ තියෙන නිසායි මේ විදිහට අපිට ලෝකයට අවවාද කරන්නේ අනුශාසනා කරන්නේ බුදුරජාණන් වහන්සේ දැක්කා සත්ව පුද්ගල භාවයක් පවත්වන මේ අපේ ජීවිත තුලත් එයින් පරිබාහිර අචේතනික අචිත්තක අසඤ්ඤ අචේතනික කියන්නේ චේතනා නැති අචිත්තක කියන්නේ සිත් නැති අසඤ්ඤය කියන්නේ සංඥා නැති වස්තුන් තුලත් පවතින යථාර්ථය දැක්කා මේ හේතුඵල ධම කියලා. එතකොට ඒ හේතුඵල ධම දකින බුදුරජාණන් වහන්සේ දැක්කා ඒකත්වයක් වූ හේතුඵල ධමයක් තමයි තියෙන්නේ පුද්ගල භාවයේ පවත්වන ජීවිත තුලත් එයින් පරිබාහිර අචේතනික වස්තුන් තුලත් හැබැයි ඒකත්වයක් වූ හේතුඵල ධම තුල බීජ න්‍යාය නැමැති නානත්වයකුත් තියෙනවා කියලා දැක්කා. ඒ ඒකත් ණය නානත්ව ණය කියන ධර්මතාවය තමයි සම්මා සම්බුද්ධත්වයට පත් වෙනකොට ඇති වුණේ ඒ නුවණ ඇති කරගත්ත නිසා සම්මා සම්බුද්ධත්වයට පත් වුණා කියලා කිව්වේ ඒ නුවණ තියෙන නිසා අපිට අර ගාථාවෙන් අවවාද කරන්න අනුශාසනා කරන්න බුදුරජාණන් වහන්සේ ඒකත්වයක් වූ හේතුඵල ධහමත් බීජ න්‍යාය නැමැති නානත්වයක් ඇති නානත්වයක් අවබෝධ කළේ කොහොමද කියන එක මම අපේ ජීවිතයට දකින්න පුළුවන් විදිහට බොහොම සරල උපමාවකින් මම මේ පිටුතුන්ට පෙන්වන්නම්. ඒ හේතුඵල ධම නිසායි බුදුරජාණන් වහන්සේ මේ විදිහට අනුශාසනා කරන්න කියන කාරණාවත් වටහා ගන්න පුළුවන් වෙන විදිහට පිඟුතුනි අපි ගත්තු කොහොඹ වගේ දෙයක් කොහොඹ කියන දේ තුල මිහිරි වූ මිහිරි ස්වභාවයෙන් යුක්ත මිහිරි රසක් නැහැ. ඒ තුල තියෙන රසයේ කටුකු කටුකු ස්වභාවයෙන් යුක්ත කටුක රසයක් තියෙනවා. ඒ කොහොඹ ඇටයක් හිටෙව්වොත් ඒ කොහොඹ ඇටයකට කියනවා බීජය කියලා හේතුව කියලා ඒ හේතුව නිසා ඒ බීජය නිසා කොහොඹ ගහක් කොහොඹ ගෙඩි හට ගන්නවා නම් ඒකට කියනවා ඵලයක් කියලා. ඒ කොහොඹ බීජය නිසා හටගන්න ඵලය මිහිරියු මිහිරි ස්වභාවයෙන් යුක්ත එකක් වෙන්නේ හටගන්න ඵලයේද කටුකු කටුක ස්වභාවයෙන් යුක්ත කටුක රස ඇති ඵලයක්මයි උපදින්නේ. කටුකු කටුකු ස්වභාවයෙන් යුක්ත ඵලයන් උපදවන හේතුවක් ඇදුවාම මේදී දෙයක් අට ගන්නෑ. ඊට පස්සේ අපි දන්නවා මේ අඹ වගේ දෙයක් ගත්තාම ඒ තුල කටුකු කටුකු ස්වභාවයෙන් යුක්ත කටුක රසයක් නැහැ. ඒ තුල තියෙන්නේ මිහිරි වූ මිහිරි ස්වභාවයෙන් යුක්ත මිහිරි රසයක්. ඒ මිහිරි වූ මිහිරි ස්වභාවයෙන් යුක්ත ඵලයන් උපදවන හේතුවට කියනවා බීජයට කියලා මේ අඹ ඇටේ කියලා. ඒ හේතුව ඒ බීජය නිසා ගහක් හැදෙනවා නම් ඒ ගහේ ගෙඩි හැදෙනවා නම් ඒ ගෙඩි කවදාවත් කටුකෝ කටුක ස්වභාවයෙන් යුක්ත කටුක රසයක් තියෙනවා නෙමෙයි ඒ තුල තියෙන්නේ මිහිරි වූ මිහිරි ස්වභාවයෙන් යුක්ත ඵලයක් හොඳට බලන්න හේතුඵල ධම නැමැති ඒකත්වය කියලා කිව්වේ කොහොම බෑටේ කියන්නේ මීයා බෑටේ කියන්නේ දෙකම හේතු දෙකම බීජ. කොහොඹ ගහ කියලා කියන්නේ කොහොඹ ගෙඩි කියන්නේ මීයඹ ගහ කියන්නේ මීයඹ ගෙඩි කියන්නේ දෙකම ඵලය. මේ ධර්මතා දෙක තුලම තියෙන හේතුඵල ධර්මක්මයි. නමුත් හේතුඵල ධර්ම වුණාට බීජනානත්වය වෙනස් වෙන්නේ. කොහොඹ බෑටයක් හිටෙව්වහම මීයඹ එහෙම හැදෙනවද? මේ අඹයට කිලිවොත් කොහොඹ ගෙඩි හැදෙනවද? නැහැ. හේතුඵල ධහම එකක් වුණාට බීජනානත්වය වෙනස් වෙන්නේ නැහැ. බීජනානත්වය නානත්වයක් තියෙනවා. ඉතින් මම මේ උපමා කළ බාහිර හේතුඵල ධහමත් හේතුඵල ධහමේ බීජනානත්වයකුත් කියන ධර්මතාවයක් තියෙනවා නම් ඒ ස්වභාවයම දැක්ක බුදුරජාණන් වහන්සේ මේ ලෝක ධාතුව පුරාවටම තියෙන ওই න්‍යාය. අපි පුද්ගල භාවයක් ඇති කරගෙන හිටියට අපි පුද්ගල භාවයක් ඇති කරගෙන තිබුණාට මම කියලා අපේ කියලා මගේ කියලා හිතාගෙන හිටියට අපේ ජීවිත තුල තියෙන්නේ ඒ ධර්මතාවයමයි කියලා බුදුරජාණන් වහන්සේ අවබෝධුනේ අවබෝධ කරගත්ත බුදුරජාණන් වහන්සේ සත්‍යය දැක්කේ නැහැ. පුද්ගලය දැක්කේ නැහැ. හේතුඵල ධර්මයක් දැක්කේ. සම්මා සම්බුද්ධත්වයටපත් වුණා කියලා කියන මේ හේතුඵල ධර්ම අවබෝධ කරගන්න. මොකද්ද? ඒ හේතුඵල ධර්මෙන් අපිට දේශනා කළේ. ඒ හේතුඵල ධර්ම දැකපු නිසායි සබ්බ පාපසාකරණ කියලා දේශනා කළේ. සියලු පව් කරන්න එපා කියලායි. බුදුරජාණන් වහන්සේ දැක්කා පස්පව්. පස්පව් කියලා කියන්නේ සත්තු මරනවා හොරකම් කරනවා කාමයේ වර්ධව හැසිරෙනවා බොරු කියනවා රාමරපාණය කරන මේකට පස්පව් කියනවා.